සද්ධා සම්පන්න පින්වත්නි සෑම සෙනසුරා දිනකම පවත්වාගෙන එනු ලබන භාවනා පන්තියේ දෙවන ධර්ම දේශනාව පැවැත්වීමටයි අප මේ සූදානම් වන්නේ. ගිය වාරයේදී අප විශේෂයෙන්ම ප්‍රකාශ කළේ භාවනාවට නැඹුරු කරවීම සඳහා අවශ්‍ය වන කරුණු කිහිපයක්. විශේෂයෙන්ම අපේ භාවනාවේ මුඛ්‍ය ප්‍රමාර්ථය වන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීමට චිත කෙලෙස් වලින් පිරිසිදු භාවයට පත් කර ගැනීමට මේ කෙලෙස් පාරිශුද්ධත්වයේ ලබා ගැනීම සඳහා විශේෂයෙන් මෙදා අප ප්‍රකාශ කළ ආකාර පහකින් අපි සංවර වන්නට ඕනය ඒ වගේම මේ කෙලෙස් පස් ආකාරයකින් ප්‍රහාණය කළ යුතුය කියන එක. ඒ සංවර වීම පහ තුළින් සීල සංවරයත් සති සංවරයත් කාන්ති සංවරයත් ඥාන සංවරයත් පඤ්ඤා සංවරයත් කියන සංවර පහ අතුරින් අපි එදා ප්‍රකාශ කළේ සීල සංවරයේ සම්බන්ධ සම්බන්ධයෙන් කරුණු කීපයක් විශේෂයෙන්ම බොහෝ දෙනෙක් මුළු ජීවිත කාලය පුරාම සීල් සමාදන් වූවත් එය නිවැරදි අන්දමින් නොක කරන්නේ නැති නිසා අඩු වශයෙන් නිත්‍යෝ පංචශීලයක්වත් නිසි පරිදි සමාදන් වෙමින් ආරක්ෂා කළ යුතු ආකාරය අපි පළමුවෙන් ප්‍රකාශ කරලා ඊට පසුව කීවේ අපේ ඉන්ද්‍රිය සංවරයත් භාවනාවේ දියුණුවක් ලබා ගැනීමට අපේක්ෂා කරන අයෙකු විසින් පවත්වාගත යුතු බවයි විශේෂයෙන්ම බුද්ධ ජීවිත ගත කරන අයට ඉන්ද්‍රිය සංවරය නිරන්තරයෙන් ආරක්ෂා කරන්නට නොහැකි නිසා අප කීවේ අනිසි අන්දමින් ඇතිවෙන ඉන්ද්‍රියේ අසංවර භාවය පුළුවන් තරම් හැකිතරම් සංවර කරගන්නට ඕනෑ බවයි. අද අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ සති සංවරය ගැන දෙවෙනි සංවරය ගැන. මේ සති සංවරය තමයි භාවනාවට අවශ්‍ය ඉතාමත්ම ප්‍රයෝජනකාරී ධර්මය. ඉතාමත්ම වැදගත්ම කොටස. සතිය කියන එකට පැහැදිලි සිංහල වචනයක් කතා කරනවා නම් අපිට කියන්නට පුළුවන් සිහිය කියලා. සති සම්පජඤ්ඤය කියලා වචනයක් තියෙනවා සිහි නුවණ කියලා. අපි සතිය නුවණින් යුතුව ප්‍රයාත්මක කරන ආකාරය වෙන දවසකයි කතා කරන්නේ අද ප්‍රකාශ කරන්න යන්නේ මේ සතිය පිළිබඳවයි. සිහිය පිළිබඳවයි. ඒ සතියෙන් තොරව අපිට කවදාවත් සමාධියක් ලබා ගන්නටත් බෑ. සමාධියකින් තොරව අපට මේ සංස්කාරයන්ගේ නියම ස්වરૂපය දැකලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නිර්වාණය සාක්ෂාත් කරන්නට බෑ. මේ සතිය තාමත්ම වැදගත් අංගයක්. මේ කොපමණ වැදගත්ද කියනවා නම් බුදු පියාණන් වහන්සේ විසින් සත්‍විස් බෝධිපාශික ධර්ම විස්තර කරන අවස්ථාවලදී අටපොලකම මේ සතිය සඳහන් කළා. වදාලා බෝධිපාශික ධර්ම කියන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා අප විසින් වැඩි යුතු අභිවර්ධනය කළ ගත යුතු ධර්ම. ඒ ධර්මාතුරින් මේ ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් ඒ කියන්නේ අධිපතිකම් කරන ධර්මයක් වශයෙන් සති ඉන්ද්‍රිය කියලා බුදු පියාණන් වහන්සේ සතිය එක් අතකින් වදාළා. ඒ වගේම මේ සතිය බල ධර්මයක් වශයෙන් වැඩෙන්නට ඕන මුත්තස්සතිය සතියට විරුද්ධ ධර්මයේ නැත්නම් අසතිය මැඩලීමට තරම් සමත් වන අන්දමින් මේක බල ධර්මයක් වශයෙන් වැඩෙන්නට ඕනේ සති බල කියලා එසේ බුදුරජාණන් වහන්සේ බෝධිපාශක ධර්ම විස්තර කරනකොටවත් දාලා. ඒ වගේම බොජ්ජංග ධර්ම හත අතරින් සති සම්බොජ්ජංගය කියලා බොජ්ජංග කියන්නේ නිවනට පමුණුන අංගය කියන එක. ඒ සති සම්බොජ්ජංගය කියලත් මෙය වදාලා. ඊට අමතරව ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කරන අවස්ථාවේදී සම්මා සතිය කියලා යහපත් සතිය කියලා මේ වදාලා. ඊටත් අමතරව සතර සතිපට්ඨාන ධර්මයක්ම වදාළේ මේ සතිය දියුණු කිරීමට මේ විදිහට අටපලකම බුදු පියාණන් වහන්සේ සතිය බෝධිපාශික ධර්ම විස්තර කරන විට වදාළේ එහි ඇති වැදගත් භාවය නිසාමයි. මේ සතියේ කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි මිච්ඡා සතිය අනිත් එක සම්මා සතිය. මිච්ඡා සතිය නෙවෙයි අපි වඩන්නට යන්නේ සම්මා සතියයි. සාමාන්‍යයෙන් පාපයක් කරන පුද්ගලයෙකුගේ සිත තුලක් ඒ කරන දෙයටම මානසිකාරයේ මෙහෙවෙමින් හොඳ සිහියකින් ඒක කරනවා. උදාහරණයකට කිව්වොත් කෙනෙක් හොරකමක් කරනවා නම් ඒ කෙනෙකුට හසු නොවන පරිදි ඊටා මනවින් කල්පනාකාරීව සියුම් වශයෙන් ඒක කරනවා. එහිදී සිහිය පවතිනවා. නමුත් ඒ සිහිය මිච්ඡා සතියක්. අපේ එදින්දා ජීවිතයේදී කටයුතු කරන විට බොහෝ විට සිදුවන් ඇතිවන්නේ මේ මිච්ඡා සතියයි. අප දියුණු කරන්නට යන්නේ සම්මා සතිය යහපත් සිහිය. මේ සම්මා සතියෙන් අපි සංවර වීමටයි අවශ්‍ය වන්නේ. සතියෙන් තොරව නිවනක් අපට ලබන්නට බැරි නිසා. මෙහි සිටිනවා භාවනාවේ කිසිම දෙයක් නොදන්නා ආධුනික පිරිස්, ඒ වගේම භාවනාව හොඳට කරලා ඇති භාවනාවේ අත්දැකීම් ලබා ඇති අය මාර්ගඵලලාභී අය පවා මෙතන සමහර විට සිටින්නට පුළුවන්. මේ කාටත් සම්මා සතිය ඊටාම අවශ්‍ය ධර්මයක්. බුදු පියාණන් වහන්සේ විසින් වදාළ සූත්‍රයක දක්වා තිබෙනවා මේ සතිය සෝවාන් වෙච්ච කෙනෙක් සෝවාන් වීමට අදහස් කරන කෙනෙක් වඩන්නට ඕනේ. සකදාගාමි වීමට අදහස් කරන කෙනෙකු සතිය දිනු කරන්නට ඕනේ. අනාගාමී වීමට අදහස් කරන අය, රහත් වීමට අදහස් කරන අයත් මේ සතිය දිනු කරන්නට ඕනේ. එතනින් නොනැවතී වදාරනවා රහතන් වහන්සේ කෙනෙක් පවා මේ සතර සතිපට්ඨානය වැඩෙන ආකාරයෙන් සිහිය වැඩෙන ආකාරයෙන් කටයුතු කරන්නට ඕනේ කියලා. ඒ කියන්නේ රහත් වුණාට පස්සෙත් මේ සතිය තාමත්ම උපකාර වෙනවා. එම නිසා තමාගේ භාවනාවේ මට්ටම කුමක් වුවත් තමා අධිගමනය කළ තත්ත්වේ කුමක් වුවත් භාවනාවේ තියෙන ප්‍රතිඵල කුමක්වත් මේ සතිය කාටත් එකසේම ප්‍රයෝජනවත් වෙන ධර්මයක්. එම නිසා මේ සතිය දිනු කර ගැනීමට අපි පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕන. ඒ උත්සාහ කිරීමම භාවනාවක් වෙනවා. එතකොට මේ සතිය සංවරයක් වන්නේ කොහොමද? අපි කියවේ සති සංවරය කියලා. ඒකෙන් අපි හික්මන්නේ බුදුරජාණන් වහන්සේ හමුවට එක්තරා මානවකෙක් පැමිණ මා හිතන හැටියට සුත්තනිපාතයේ මේ ගාථාවක් තියෙනවා. සමන්තේ සබ්බ දීසෝතා සෝතානං කින් නිවාරණං සෝතානං සංවරම් දෝහේ තේන සෝතා පිටේරේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසීමක් කළා. මේක හොඳට අහගන්න. සමන්ති සබ්බ දීසෝතා හැම පැත්තෙම මේ ස්රෝතය ජල ප්‍රවාහයන් දිය දහරවල් ගලාගෙන ගලාගෙන යනවා. සවන්ති සබ්බදී සෝතා සෝතානං කී නිවාරණං සෝතානං සංවරම් රෝහි මේකේ මේ ජල ප්‍රවාහය වල සෝතයන් වල සංවරය කොතනද කියලා මට ප්‍රකාශ කරන්න තේන සෝතා පිටීරේ මේ සෝතයන් සම්පූර්ණයෙන් වියලී යන්නේ කුමකින්ද කියන එක මට ප්‍රකාශ කරන්නයි කියලා බුදු පියාණන් වහන්සේගෙන් විමසීමක් කළා බුදුරජාණන් වහන්සේ වදාරනවා යානිස්සෝතානි ලෝකස්මින් සතේ තේසං නිවාරණං ලෝකේ යන්තා මේ දියවල් නැත්නම් ජල ප්‍රවාහයන් ඇතනම් ඒ සියලුම දියවල් ජල ප්‍රවාහයන් ස්රෝතයන් නිවාරණය වෙන්නේ ආරක්ෂා වෙන්නේ සතේ තේසං නිවාරණං සතියෙන් එතකොට මොනවද මේ දියවැල් කියන්නේ? චක්කුතෝ රූපේ සමන්ති ආසවන්ති සම්දවಂತಿ පවත්තಂತಿ සෝතතෝ සද්දේ ආසවන්ති ඒ ආදී වශයෙන් සෑම ඉන්ද්‍රියකටම වදාරලා තිබෙනවා චූල නිर्देशි ඇහැට රූපයක් ගැටුණාට පසු අපේ ඇහැ තුළින් මේ දිය දහරවල් ගලන්නට පටන් ගන්නවා ජල අහම බාධක පැමිණීම ස්වභාවික කාරණාවක් මාර්ග ධර්ම පැමිණෙනවා මාරුවදුරු පැමිණෙනවා ඒවැ දී අපි සිත කම්පණයටපත් කරගන්නට හොඳ නැහැ. සිත උපේක්ෂාවෙන් පවත්වාගෙන යන්නට ඕන. එතකොට දැන් ඇහෙනවද වැයසට? අපේ කතා කළේ මේ ලෝකේ පුරා හැම පැත්තෙම ජල ප්‍රවාහයන් ගලනවා. ඒ ජල ප්‍රවාහයන් ආවරණය කරගන්නේ කුමකින්ද කියන ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර මේ සතියනුයි ආරක්ෂා කරන්න කියන එක. මෙසේ සතියෙන් ආරක්ෂා නොකිරීම නිසා අපේ සංසාර ගමන ටික් වෙනවා. එසේම සතියෙන් ආරක්ෂා කිරීම සිතා අපේ සංසාර ගමන කෙටි වෙනවා. අපි සතියෙන් වැඩ කරන විට අපේ සිත තුළ ප්‍රඥාව වැඩ කරනවා. සතිය නැතුව වැඩ කරන විට අපේ සිත තුළ මෝහයයි වැඩ කරන්නේ. බොහෝ විට සතියෙන් අපි පාපයෙන් මුදවනවා කුසල පැත්තට යොමු කරනවා සතිය නැති වුණාට පසු අපි පාපෙහි නිරත වෙනවා. සතියෙන් යුතුව කටයුතු කරනකොට අපිට අප කරන භාවනා ආරම්භණයෙම සිත පවත්වන්නට පුළුවන් ශක්තියක් ලැබෙනවා. සතියෙන් තොර වෙනකොට අපට අපේ සිත මනමින් හසුරවන්නට බැරි වෙනවා භාවනා අරමුණේ. මේ ආදී වශයෙන් කල්පනා කරන විට විශේෂයෙන්ම මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන් තුළින් මේ ගලන දිය ප්‍රවාහයන් නැවැත්වීම සිදුවන ආකාරය දකින විට අපට සතියේ තියෙන වැදගත් භාවය පෙනෙනවා ඒකෙන් සංසාර ගමන කෙටිවන්නේ කෙසේද යන්න හොඳට පේනවා බුදු අර තුල නිද්දේශයේ තිබෙන පාඩයක විමා කිය කියායින් සිටින විට මේ ධර්මයෙන් අතර ක්‍රීමට සිදු වූයේ චක්කුතෝ රූපේ සමන්තේ ආසමන්තේ සන්දන්තේ පවත්තන්ති ඇහැට අපේ රූපයක් ගැටුණට පසු මේ ශ්‍රෝතයන් දිය ප්‍රහාරයන් ගලන්නට පටන් ගන්නවා මොනවද ශ්‍රෝතයන් දිය ප්‍රහාරවල ලෝභය, ද්වේෂය, මෝහය, කිලේශ, දුස්චරිත, නොඑකාකාර අකුසල පාප සංකල්පනා, අකුසල සංස්කාර, සමහර විට කුසල සංස්කාර. මේ කියන්නේ කුසල අකුසල. එක්කෝ ලෝභ දෝෂ මෝහ ඊර්ෂ්‍යා මාන වැනි අකුසල ධර්ම නැත්නම් කුසල් ධර්ම ඇහැට රූපයක් ගැටීම තුලින් ගලන්නට පටන් ගන්නවා. සෝතතෝ සද්දේ සමන්ති ආසවන්ති සම්දන්ති පවත්තන්ති කනට සද්දයක් වැටුණට පසුවත් මේ ආකාරයෙන්ම කන තුළින් නොයෙක් ආකාර කුසලෝ අකුසල සංස්කාර ධර්ම ගලන්නට පටන් ගන්නවා මේ ජල ප්‍රවාහය මේ දිය දහරක්සේ මේ අකුසල හෝ කුසල සංස්කාර අපේ සිත් තුළින් ගලීමට පටන් ගත්තාට පසුව ඒ සංස්කාර ගැලීම නිසා අපේ සංස්කාර ගමන අපේ සංසාර ගමන ඒ තුලින් දික් වෙනවා. හරියට විශාල ජල ප්‍රවාහයකට අසෝචි යමක් ඇතනම් ඒකත් අරගෙනයි ඒ ජල ප්‍රවාහය ගලන්නේ. ඒ ගැලීම නතරවන්නේ මහා සාගරයට ගොස්. අන්න ඒ වගේම මේ ඇහැ කන ආදී ඉන්ද්‍රියන් තුළින් මෙවැනි කුසල් හෝ අකුසල සංස්කාර දලන්නට පටන් ගත්තාට පසුව ඒ ගැලීම තුළින් ස්රෝතයට අසූ දෙයක්සේ අපි ගලා ඒකට අහු වෙලා ඇදගෙන ඇදගෙන යන්නේ ඒ ස්රෝතයේ විසින්. එසේ ඇදගෙන ගහගෙන යන්නේ කොහාටද? අර සාගරයට, සංසාර සාගරයට, දුක්ඛ සාගරයට. මේසේ දිගින් දිගට මේ සංසාරේ මේ ස්රෝතයන් ගලපු නිසාම අපට සංසාරයෙන් ඈත් වීමට නොහැකි වුණා. සසර දුකින් මිදී නිවන සාක්ෂාත් කරන්නට බැරි වුණා. අනන්ත ප්‍රමාණ බුදවරු ලෝකයේ පහළ වී වැඩ සිටියා. මේක උදාහරණයකින් කියවොත් මේ පින්වත් අයට තවත් පැහැදිලිව වැටහෙන්නට පුළුවන්. අපි සිතමු යම් කිසි කෙනෙක් අපට දැන් බනිනවා. දැනට ගමන්න අපේ කන තුලින් මේ අකුසල සංස්කාර දරන්නට පටන් ගන්නවා. ඉතින් බැන්නේ මටය මට නින්දාවක් අපහාසයක් කළාය මේකට ඉතින් ප්‍රතිවචන පිට කරන්නට පටන් ගන්නවා මේක දිගින් දිගට යනවා දැන් සමහරට අඩදඹර වලට පැටලෙනවා කලකෝලාහල ඇති වෙනවා පවුල් අතර ගැටුම් ඇති වෙනවා. මේක ඉතින් දිගින් දිගට පටන් ගත්තේ සුළු උල්පතකින් මේක දැන් දිගින් දිගට ගලගලා විශාල ජල ප්‍රවාහයක් බවට පත් වෙනවා. මෙන්න මේ ප්‍රමාණිකූල වැඩි වෙන මේ වෛරයේ තරහව එන්නෙන්දම වැඩි වෙලා සමහර විට જાතියෙන් જાතියටත් ඒක ගෙනියනවා. හරියට අර දෙව්දත් බෝධිසත්වයන් පසුපස පැමිණියාසේ අප පසුපසත් මේ හතුරු පිරිස් සමහර විට එවැනි සෝතයන් නිසාම සංසාරේ පුරා ගමන් කරනවා. එසේ සංසාරේ පුරා ගමන් කරනකොට නොයෙක් පිට සිදු කරන්නේ බොහෝ විට සිදු කරන්නේ අකුසල සංස්කාරමයි. ඉස්සල්ලාම කෙනෙක් බැනීම විතරයි සිදු කළේ. ඒකේ අපේ ස්රෝතය ඒ ගණන් ගලනේ දියවැල නතර නොකළ නිසා අපේ සිත තුළ මේ අපල සංස්කාර ජනිත වීමට නුදුන් නිසා සංසාරේ පුරාම භවයෙන් භවයටම ජාතියෙන් ජාතියටම මේක සමහරට ගමන් කරන්නට පුළුවන් නොකැඩි අඛණ්ඩ ලෙසින් මෙසේ මේ සංසාරයේ ගමන් කරනකොට මෙවැනි අපසර සංස්කාර ජනිත වෙනකොට ඒ අපසර සංස්කාර නිසා නැවත සමහරට කල්ප ගණන් සතර අපාවල අපට දුක් විඳින්නට සිදු වෙනවා නැවත නැවත උපදින්නට නැවත නැවත මැරෙන්නට නැවත නැවත දුකම අනුභව කරන්නට අපට සිදු වෙනවා බලන්න අර එකපාරට අහපු සද්දය බැනපු සද්දය සතියකින් තොරව කටයුතු නොකිරීම නිසා අපේ සංස්කාර ගමන කොයිතරම් දුරට දික් වෙනවද අපේ කොතරම් දුකක් අපිට ඒ තුලින් අනුභව කරන්නට සිදු වෙනවද කියලා. යම් කෙනෙක් සතියෙන් යුතුව සිහියෙන් යුතුව කෙනෙක් බණිනකොටම ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා කියලා මෙනෙහි කළා නම් නැත්තම් තමහට ඒ තුලින් තරහසිතක් එන විටම තරහසිතක් තරහසිතක් තරහසිතක් කියලා මෙනෙහි කළා නම් අර ඒ මොහොතේ පටන් ඉදිරි සංසාරයේ පුලා ඇතිවීමට තිබුණු සියලුම සංස්කාර ධර්ම විශේෂයෙන්ම අකුසල සංස්කාර ධර්ම එතනම නතර වෙනවා එතනින්ම සංවර වෙනවා එසේ සංවර වීම නිසා එසේ නතර වීම නිසා ඒ තුලින් සංසාර ගමන දික්වන එක කොපමණනම් කෙටි වෙනවද කියලා දැන් ටිකක් කල්පනා කරලා බලන්න අප කරන්නේ සුළු වැඩක් කෙනෙක් බනිනවා බනිනකොට ඇසිනවා ඇසිනවා කියලා සිහිපත් කරනවා නැත්නම් තරහසිතක් ඒ වෙලාවේ ගියා නම් තරහසිතක් තරහසිතක් කියලා මෙනෙහි කරනවා ඒ මෙනෙහි කිරීම නිසා එසේ මෙනෙහි නොකිරීමේ යම්කිසි අපල සංස්කාර සංසාරේ පුරා ඇතිවන්නට පුළුවන් නම් ඒ සෑම සංස්කාරයක්ම එතනම එතනම කප කපා හැරලා ඒක සංසිඳවන්නට පුළුවන් සංවර කර ගන්නට පුළුවන් ඒ සංවරයේ සංසිඳීම නිසාම ඉදිරි අනාගතයේ සංසාරයේ අපේ විඳින්නට තියෙන දුක එතනම අඩු කරනවා සංසාර ගමන කෙටි වෙනවා මේක මේ අයට පැහැදිලි වන්නට ඕන. මේ ධර්ම ශ්‍රවණය කරලා මේ ජීවිතේට මේ ධර්මයේ එකතු කරගන්නට මේ පින්වත් උත්සාහ ගන්නට ඕන. එසේ උත්සාහ ගත්තොත් තමයි අපේ පාරමී ධර්මයන් පූර්ණේ වන්නේ. එවිටයි අප නිවන් මඟ ගමන් කළා වන්නේ. ධර්මයේ අහලා අද තුල තැම්පත් කර ගැනීමට නෙවෙයි ප්‍රායෝගික වශයෙන් ජීවිතයට එක් කර ගැනීමයි අප කළ යුත්තේ. එම නිසා තවත් උදාහරණයක් කියවොත් අප මේ තවත් පැහැදිලි වීමට ඇහැට රූපයක් ගැටෙනවා චක්කතෝ රූපේ සමන්ති ආසවන්ත සම්දන්ත පවත්තන්ති. ඇහැට රූපේ ගැටීම තුළින් අර ශ්‍රෝතයන් මොනවද? එක්කෝ ලෝභය නැත්නම් ද්වේෂය නැත්නම් මෝහය. එහෙම නැත්නම් මානෙ නැත්නම් ඊර්ෂ්‍යාව මෙවැනි අකුසල සංස්කාර බොහෝ විට අපි තුලින් ගමන් කරන ඇති වෙනවා. සමහර විට කලාතුරකින් කුසල සංස්කාරයක් ඇතිවන්නට පුළුවන්. උදාහරණයකට කියවොත් තරුණයෙකුට විවාහක තරුණයෙකුට ලස්සන තරුණයක් දැක්කට පස්සේ එතන මේක සතියෙන් සංවර කරගැනීමට නොහැකි වුණා නම් එයක සංවර නොකර ගැනීම නිසාම සමහර විට පවුලේ අඩතඹර ඇති වෙනවා. සමහර දික්කසාද වැනි දේවල් වලට පැටලෙනවා. සමහර විට මිනිමැරීම වැනි දේවල් පවා සිදු වෙනවා. දිගින් දිගටම මේ ගලා යෑම පවතිනවා සංස්කාර ගලා යෑම අර සංවර නොකරගත් නිසා. මේකේ කෙලවරක් නිමාවක් නැහැ. අනන්තයට යන රේඛා දෙකක්සේ නිරන්තරයෙන්ම ලොකු වෙවි ලොකු වෙවි මහත් වෙමින් මහත් වෙමින් මේ සංස්කාර ගලා යෑම සිදුවන්නේ. මේ ආකාරයෙන් ඇහැ කන නාසය දිව ශරීරය මනස යන ඉන්ද්‍රියන් තුළින් මේ සංස්කාර ගලා ගිය නිසායි අපි මේ සංස්කාරයේ ජාතියෙන් ජාතියට ගමන් කළේ භවයෙන් භවයට පියවර නැගෙවි. ඒ වගේම දුකම අනුභවය කළේ දුකින් දුකටමපත් උනේ අන් කිසිවක් නිසා නෙවෙයි මේ සති සංවරය අපට මනවින් ආරක්ෂා කරගන්නට පවත්වාගෙන යන්නට මෙතෙක් නොහැකි වූ නිසා. එම නිසා අද පටන් මේ පින්වත් අය සති සංවරය දිනු කර ගැනීමට උත්සාහ ගන්නට ඕන. මේ ජීවිතයේට මේ ධර්මය එකතු කර ගන්නට ඕන. ඒක මා පසුව ප්‍රකාශ කරනවා ඒක කොහොමද කරන්නේ කියලා. මේ විදිහට අපි සතියෙන් සංවර වුණොත් එහෙම ඒ අසංවර භාවය නිසා සිදුවන සියලුම අපට අත්දැකීමට අත්දැකීමට සිදුවන සියලුම දුක් එතනම කැපී යනවා සංසාර ගමන කෙටි වෙනවා නිවනට අපි සමීප වෙනවා මෙම නිසා මේ සතියේ වැදගත්කම තේරුම් ගන්නට ඕන. සතිය දිනු කර ගන්නට නම් සතියෙන්ම වැඩ කිරීම හැර අන් කිසිවක් නැහැ. සිහියෙන්ම වැඩ කිරීම හැර අන් කිසිවක් නැහැ. සිහියෙන් තොර මුත්තස් සතියෙන් විතුව මෝහයෙන් බරිත වෙලා වැඩ කරනකොට සතිය කවදාවත් දියුණුවන්නේ නැහැ. එම නිසා අද මුළු දවසම මේ පින්වත් අය සතියෙන් මාප කියන විදිහට කටයුතු කරන්නට උත්සාහ ගන්නට ඕන. අනුස්සති භාවනා කියලා භාවනා ක්‍රම 10ක් තියෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති ආදී වශයෙන් ඡාගානුස්සති, දේවතානුස්සති, මරණානුස්සති, කායගත සති, ආනාපාන සති ආදී ලෙසින් උපසමානුස්සති. ඒ සිහිය දියුණුවන භාවනා ක්‍රම බුදු ගුණ භාවනා කිරීම, දහම් ගුණ භාවනා කිරීම, සංඝ ගුණ භාවනා කිරීම, දේවතා ගුණ, තමාගේ සීල ගුණ, ඡාග ගුණ, ඒ කියන්නේ පරිත්‍යාග ගුණ සිහිපත් කිරීම, කායගත සතිය පිළිකුල් භාවනා කිරීම, ආනාපාන සතිය ආනාපාන භාවනා කිරීම, උපසමානුස්සතිය, ඒ වගේම නිර්වාණය ගැන සිහිපත් කිරීම, මේ ආදී අනුස්සති භාවනාවන් කිරීම තුළිනුත් අපේ සතිය දියුණු වෙනවා. මොකද ඒ අරමුණෙහිම නැවත නැවත අපේ සිත පිහිටවන්නට අපට හැකිවන නිසා. බුද්ධානුස්සතිය සතෝ ධම්මානුස්සතිය සතෝ සංඝානුස්සතිය සතෝ ආදී වශයෙන් චූල නිर्देशයේ මනවින් ප්‍රකාශ කරලා දක්වලා තිබෙනවා. එම නිසා අපි භාවනා කරන කාලය තුල මේ අනුස්සති භාවනාවන්ගෙන් කවරක් හෝ කරනවා නම් ආනාපාන සතිය හරි මනන සතිය හරි කායගත සතිය හරි මොකක් හරි කරනවා නම් අපේ සතිය ඒ තුලින් දියුණු වෙනවා. ඊටත් වඩා සතිය දියුණු වෙන්නේ අවශ්‍යම වන්නේ අර සතර සතිපට්ඨාන ධර්මයන් භාවනා කරන විට දියුණු වෙන සතියයි අපට අවශ්‍යයි ඒකයි වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ සම්මා සතිය කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් වදාළ අපි යන්නේ නිවන් මඟ ගමන් කිරීමට නිවන් සාක්ෂාත් කිරීමට නම් අප විසින් ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්නටම ඕන සම්මා සතිය බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කතමාච භික්ඛවේ සම්මා සතිය මොකද්ද මහණෙනි මේ සම්මා සතිය කියන්නේ ඉද භික්ඛවේ භික්ඛෝ කායේ කායන් පස්සේ විහෙරති ආකාපේ සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිච්ඡා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපේ සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ආදී වශයෙන් එතකොට අප සතිය දිනු කිරීමට නම් මේ සම්මා සතිය වැඩිවීමට නම් සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් අපි භාවනාවක නිරතවන්නට ඕන. සතර සතිපට්ඨාන ධර්මයන් නොවැඩි කිසි කාලයක නිර්වාණය සාක්ෂාත් කරන්නට බෑ. එම නිසාමයි සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන විට බුදුරජාණන් වහන්සේ පටන් ගත්තෙම ඒ කායනෝ අයම් වික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය ආශෝක පරිද්දවාන සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකරණක්ඛාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා. මේක තමයි මහණෙනි එකම මාර්ගය ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ මේක තමයි එකම මාර්ගය සත්‍යානම් විසුද්ධිය සත්‍යංගේ පිරිසිදු භාවයේ සඳහා ශෝක පරිද්දවාන සමතික්කමාය ශෝකයන් පරිදේවයන් නැති කර ගැනීම සඳහා දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය දුක් දුම්නස් ඉවත් කරගෙන ඒකෙන් ගැලවීම සඳහා ඒ වගේම නිබ්බානස්ස සත්‍චිකරණත්තාය ඥායස්ස අධිගමාය ඥාය ධර්මයන් ආර්යශ්‍රාග මාර්ග ධර්මයන් ඒ වගේම විදර්ශනා ඥාන ධර්මයන් ඇති කර ගැනීම සඳහා නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා තියෙන්නේ මෙන්න මේ එකම මාර්ගය මොකද්ද යතිදං චත්තාරෝ සතිපට්ඨාන මෙන්න මේ සතර සතිපට්ඨාන ධර්මයන් මොනවද කායේ කායානුපස්සී විහෙරති කය අනුව බලමින් අපි භාවනා කරනවා කෙසේද ආඛාකී කෙලෙස් තවන තවන වීරයෙන් යුතුව නිකන් විහිළුවක් කරනවා නෙවෙයි අපි කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා මේ උත්සාහ කරන්නේ ආකාපි සම්පජානෝ සිහි නුවණින් යුතුව ඒ නුවණ සම්පජාඤ්ඤය පිළිබඳව අපි පස්සෙ කතා කරනවා සතිමා සතියෙන් යුතුව විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං තමාගේ පංචස්කන්ධයත් බාහිර ලෝකයක් පිළිබඳ යම්කිසි ලෝභයක් හෝ දෝමනස්යක් ඇතනම් ඒවා නැති කරගනිමින් මේ කය අනුව බලමින් භාවනා කරනවා. වේදනාව අනුව බලමින් එලසින්ම භාවනාවේ නිරත වෙනවා. සිත අනුව බලමින් එලසින්ම භාවනා කළ යුතු වෙනවා. හිතට යෙදෙන ධර්ම ධම්මානුපස්සනාවේ යෙදෙමින් අපි භාවනාව දියුණු කළ යුතු වෙනවා. මේ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයටයි මේ පින්වත් අය අපි භාවනාවට යොමු කිරීමට අදහස් කරන්නේ. එසේ කිරීම තුළින් තමයි නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. එසේ නොකොට කවදාවත් කරන්නට බෑ. එම නිසා මේ සතිය දියුණු වෙන ආකාරය මා අද දවසේදී කටයුතු කළ යුතු ආකාරය මා ඉතා කෙටියෙන් මේ අයට ප්‍රකාශ කරන සතර සතිපට්ඨාන සූත්‍රයට අනුව සම්මා සතිය විස්තර කිරීමට අනුකූලව එබැවින් ඒ අනුව මුළු දවසම මේ පින්වත් අය කටයුතු කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති යනකොට යන බව දැනගන්නටය තිතෝ වාටිතෝ මේති පජානාති නිසින්නෝ වා නිසින්නෝ මේති පජානාති සයනෝ වා සයනෝ මේති පජානාති නිතනකොට නිදන බව දැනගන්නටය ඉඳිනකොට හිඳින බව දැනගන්නටය සිටින සිටිනකොට සිටින බව දැනගන්නටය මේ සතර ඉරියව්ව යථා යථා වාකායෝ පනසපණීතෝ හෝති තථා තථානම් පජානාති යම් යම් ආකාරයකින් කය පවතීද ඒ ඒ ආකාරයෙන් අපේ කය අපේ සිහිය පවත්වන්නට ඕන. එම නිසා මේක අපි කරන්නට ඕන අද මුළු දවස පුරාම. අපේ කය ඉඳගෙන ඉන්න ආකාරය අපිට සිතින් බලන්නට පුළුවන්. සිටගෙන ඉන්න ආකාරය අපිට සිතින් බලන්නට පුළුවන්. නිදාගෙන ඉන්න ආකාරයත් බලන්නට පුළුවන්. කවර ආකාරයකින් ශරීරය පිළිකැත් ඒ දෙස අපේ සිත මානසිකාරය මෙහෙවන්නට පුළුවන්. මේක අදට පමණක් සීමා වුණා ප්‍රතිමා කරන්නට එපා. ජීවිතයට එකතු කරගන්නට ඕන. ගච්ඡන්තෝ වා ගච්ඡාමි දිපජානාති යන විට යනවායි කියලා දීපත් කරනවා. නුවණින් දැනගන්නවා. ඒකදී අපි සක්මන් භාවනාවයි දැන් විස්තර කරන්නේ. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති කියලා දේශනා කරලා තියෙනවා. එහාට යනකොට මෙහාට යනකොට නුවණින් යුතුව කරන්නට කියලා. අන්න සක්මන් භාවනාවයි දැන් පළමුවෙන් අපි විස්තර කරන්නේ මොකද්ද ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති නැත්නම් අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති කියන පද දෙක විස්තර කරන්නට අපි භාවනා කරලා ඉඳගෙන ඉඳලා නැගිටින්න හිතනකොට නැගිටිනවා නැගිටිනවා නැගිටිනවා කියලා සිහියෙන් සිහිපත් කරලම නැගිටිනවා ඊළඟට සිතගෙන ඉන්න ශරීරයේ දේශ සිතින් බලනවා සිතගෙන ඉන්නකොට චිතෝ වාටිතෝ මිහිති පජානාති එහෙම දේශනා කරලා තියෙනවානේ සිටගෙන ඉන්න ශරීරයේ දේශ බලලා සිතින් බලාන මෙන්න සිටිනවා සිටිනවා සිටිනවා කියලා මෙනෙහි කරනවා. මේක එදිනෙදා ජීවිතේ කරන්නත් පුළුවන්. අපි බස් ස්ටෑන්ඩ් එකට යනවා බස් එක එනකන් ඉන්නවා. ඉතින් නොයෙක් ආකාර සිතුවිලි සිත සිතා ඉන්නේ නැතුව අන් අය කෙරෙහි සම්පප්‍රලාප දොඩ දොඩ අන් අය සමග කාලය ගත කරන්නේ නැතුව ඒ වගේම සෙනක පිරුණු බස් දැකලා අපේ සිත දූෂිත කරගන්නේ නැතුව ඒ වගේම නොඑක් අයට දොස් පවරමින් අපි පව පුරවා ගන්නේ නැතුව ඒ විලාවේ අපට පුළුවන් සිටින කය දෙසට සිටින් බලාගෙන සිටිනවා සිටිනවා සිටිනවා සිටිනවා කියලා මෙනෙහි කරන්න. අද පමණක් නෙවෙයි. ඊළඟට ඕන නම් යටිපතුල් දෙක පොළවේ හැපිලා තියෙන තැන දෙස බලලා සිටිනවා හැපෙනකොට හැපෙනවා කියලා බලනවා. ආයෙත් සිටින ශරීරයේ දෙස බලනවා සිටිනවා කියලා නැවත හැපෙන කොටස දෙස බලනවා යටිපතුල් දෙස හැපෙනවායි කියලා. සිටිනවා හැපෙනවා සිටිනවා හැපෙනවා කියලා මේ ආකාරයෙන් එහෙම මෙනෙහි කර කර බස් එක වෙනකන් අපිට ඉන්නට පුළුවන් එතකොට අපේ කාලයෙන් අපි පුරිම ප්‍රයෝජනය ගත්තා වෙනවා කායානුපස්සන භාවනාවක් වැඩුවා වෙනවා සතරසත්පට්ඨානයේ එක් ධර්මයක් අපේ සිත් තුළ අභිවර්ධනය වෙනවා ජීවිතයේ ධර්මයේ එකතු වෙනවා නිවනට සමීප වෙනවා සසරින් ඈත් වෙනවා එලෙස කටයුතු කළොත් ඒක නිසා මේක ජීවිතයට එකතු කරගන්නට ඕන දැන් ඔන්න පිට ගන්නවා සක්මන් කරන්නට ගිහිල්ලා සිතගෙන ඉඳගෙන ඉදිරින ශරීරයේ දේශ බලලා සිටිනවා සිටිනවා කියලා හිතලා ඉදිරියට යන්න හිතෙනවා කියලා හිතලම වම් කකුල තියෙනකොට වම කියලා සිහිපත් කරනවා දකුණු කකුල තියෙනකොට දකුණ කියලා සිහිපත් කරනවා අභික්ඛන්තේ පටික්ඛන්තේ සංකජානකාරී හොති වම් කකුල තියෙනකොට අයත් වම් කියලා සිහිපත් කරනවා දකුණු කකුල තියෙනකොට දකුණ කියලා සිහිපත් කරනවා වම දකුණ වම දකුණ මේක එදිනදා ජීවිතයටත් එකතු කරගන්නත් පුළුවන් ගමනක් බිමනක් යනකොට කොතෙක් හයියෙන් ගියත් කමන්නේ වම් කකුල තියෙනකොට වමේ දකුණු කකුල තියලා දකුණේ කියලා සිහිපත් කර කරාම අපට ගමන් කරන්නට පුළුවන්. අපිට සතර සතිපට්ඨාන ධර්මයන් එදිනදා ජීවිතය තුළදී දියුණු කර ගන්නට පුළුවන් මේ විදිහට කටයුතු කළොත්. මේ අදට පමණක් සීමා කරන්නට එපා. මේ විදිහට වම් දකුණ වම් දකුණ කියලා එහා කෙළවරට යනකම් සක්මන් කරන තැන කෙළවර දක්වා ගමන් කරනවා. හැරෙනකොට හැරෙනවා හැරෙනවා කියලා මෙනෙහි කරනවා. නැවතත් වම් දකුණ වම් දකුණ කියලා මෙනෙහි කරනවා. මේ අතරතුර කාලය තුලදී අපට සමහර විට වටපිට බලන්නට හිතනොත් එහෙම එකපාරට බලන්නේ මේ සිහිය දිනු කරන්නටයි අපි යන්නේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති ඈත නැත බලනකොට සීනුවණින් කල්පනාවෙන් කරන්නේ බලන්නට හිතෙනවා බලන්නට හිතෙනවා කියලයි අපේ හිස හැරිය හැරවිය යුත්තේ එහෙම නැත්නම් එකපාරට කලින් කරපු විදිහට නෙවෙයි සතියෙන් සිහියෙන් යුතුව ඉතින් නැවත ඊපස්සේ ආයෙත් සක්මන් කරනවා වම දකුණ වම දකුණ කියලා. මේ අතරතුරදී අපිට හිතනොත් එහෙම අපේ අංගපස්සඟක් විශේෂයෙන්ම අත්පය එහෙම ඈතට මෑතට සොලවන්නට සම්මිජිතේ පසාරිතේ සංකජානකාරී හොති. අංගපස්සඟ එහාට මෙහාට දික් කරනකොට හකුලවනකොට ඒකත් අපි සිහියෙන් කළ යුතුයි. අර සක්මන් භාවනාවේදීත් ඒකත් එහෙම සිදු වෙනවා නම් කරන්නට ඕන. අතපය දිගහරින්නට හිතෙනවා නම් ඒක සිහිපත් කරලම දිගහරිනවා. මෙන්න මෙහෙම සක්මනේ කෙළවරට ගාවට එනවා නැවතත් මේ විදිහට සම්මන් කරනවා මේ විදිහට සක්මන් කරන්නට පුළුවන් ඊළඟට වාඩි වෙන තැනට ආවට පසු වාඩි වෙන ඉන්න ශරීරයේ දෙස සිතින් බලනවා ඇස් දෙක පියාගත්තාම ශරීරයේ සිතට පේනවා කෙසේ සිට පාදයේ දක්වා ශරීරයේ මතු පිටින් සිත ගෙනියනවා එතකොට ශරීරයේ මනමින් අපිට පේනවා යථා යථාවා පනස්සකායෝ පනිද්දෝ හෝති තථාගතානං පජානාති යම් යම් ආකාරයකින් කය පවතිද ඊ ඊ ආකාරයෙන්ම අපි කය ඉසිත පවත්වනවා මේ කොටස මේ අනුව කිරීමෙන් අපි සම්පූර්ණ කරනවා මෙහෙම ඉඳ කරලා ඉඳගෙන ඉන්න ශරීරයේ දෙස බලලා හිඳිනවා හිඳිනවා හිඳිනවා කියලා මෙනෙහි කරනවා හැපෙන තැන් තියෙනවා අපේ ශරීරයේ පසුපස වාඩි වෙලා ඉන්න තැන ඒක දෙස බලනවා නම් හැපෙනවා හැපෙනවා හැපෙනවා කියලා මෙනෙහි කරනවා මේකත් ජීවිතයට එකතු කරගන්නත් පුළුවන් අපි බස් එකක යන විට නොඑක් දේවල් වටා පිටා බලමින් නොඑක් සම්පක්කලාප දෙඩමින් නොඑක් සිතවිලි සිතමින් අපසර සංස්කාර ජනිත කර ගනිමින් සංසාරේ දික් කර ගනිමින් අපි නදනුවත්න ගමන් කරනවාට වඩා සතියෙන් යුතුව තමා ඉන්න සීට් එකේ බස් එකේ හෝ කමක් නැහැ. ඉඳිනවා කියලා ඉඳින ශරීරයේ දෙස බලලා හැපෙනවා කියලා පසුපස දෙසට සිත අවධානය යොමු කරනවා. ඉඳිනවා, හැපෙනවා, ඉඳිනවා, හැපෙනවා කියලා. මේ විදිහට කටයුතු කළොත් අපි මේ භාවනා ජීවිතයට එකතු කරගත්තා. ගණිත කරගනිමින් සංසාරේ දික් කරගනිමින් අපි නොදැනුවත්ම ගමන් කරනවාට වඩා සතියෙන් යුතුව තමා ඉන්න සීට් එකේ බස් එකේ හෝ කමක් නැහැ. ඉඳිනවා කියලා ඉඳින ශරීරයේ දේශ බලලා හැපෙනවා කියලා පසුපස දෙසට සිත අවධානය යොමු කරනවා. ඉඳිනවා, හැපෙනවා, ඉඳිනවා, හැපෙනවා කියලා. මේ විදිහට කටයුතු කළොත් අපි මේ භාවනා ජීවිතයට එකතු කරගත්තා වෙනවා. මේවා කරන්නට පුළුවන් අපි ගිහි කාලේ කරලා තියෙනවා මා ගැන අමාඩමින් ආඩම්බරයකට කියනා නෙවෙයි විදහා දැක්වීමට කියනා නෙවෙයි මේ අය උනන්දු කරවීමට කළ හැකි බව දැක්වීමට කියන්නේ අපි එසේ කටයුතු කළා එම නිසා මේ අයටත් එහෙම කටයුතු අපි නිදා ගන්නවා ඇඟට හස්වක් වෙහසක් ආවට පස්සේ ඇලවෙනවා. ඇලවෙනකොට අර ඇලෙච්ච කය නිදාගෙන සිටින කය නිදාගෙන සිටිනවා නිදාගෙන සිටිනවා කියලා මෙනෙහි කරන්න ඕනේ. ඒක මේ සතර ඉරියව්වම මෙනෙහි කිරීමක් මෙතෙන්දී කරන්න කියලා අපි මේ ප්‍රකාශ කරන්නකේ තියෙන්නේ. නිදන ශරීරයේ දේශ සිතින් බලලා නිදනවා නිදනවා නිදනවා කියලා මෙනෙහි කරන හිසේ සිට පාදයේ දක්වාම ශරීරයේ කොයි මේ පැදුරක හෝ නැත්නම් ඇඳේ හෝ බිම හෝ ගෑවිලා තියෙනවනේ අඟල් තුනෙන් තුනට පමණ හිසේ සිට ඉඳිනවා කියලා ඉඳින ශරීරයේ දේශ බලනවා හැපෙනවා කියලා හිස දිහා බලනවා නැවතත් නිදනවා කියලා නිදන ශරීරයේ දේශ බලනවා නැවතත් හැපෙනවා කියලා ඊට යක් ටිකක් යටින් බලනවා නැවතත් නිදිනවා කියලා නිදන ශරීරයේ දේශ බලනවා හැපෙනවා කියලා ඔය පිටේ කොයි හරි අඟල් දෙකෙන් දෙකෙන් දෙකෙන් වගේ නැත්නම් තුනෙන් තුනෙන් වගේ බලාගෙන බලාගෙන මේක ජීවිතේට එකතු කරගන්නටත් පුළුවන් අපේ සෑම දවසම නිදා ගන්නවා නිදා ගන්නට ගිහිල්ලා නොඑක ආකාර අකුසල සංස්කාර සිහිපත් කර කර නිදා ගන්න. බොහෝ විට අන්නයට කරපු දේවල් ගැන සිහිපත් කර කරන්න ඇති දේවල් ගැන සිහිපත් කර කර සංසාරයේ දිග්ගසමින් අපි නිදා ගන්නවා. අපිට හරියට නිින්ද යන්නේත් නැහැ නරක හිණක් පේනවා අවදි වෙන්නෙත් නැඟ මැලි කඩ කඩ මොකද සතියෙන් සීයෙන් නොවි අපි නිදාගත්තේ එම නිසා බාහිර වූදුරක් නැත්නම් මේ සිහියෙන් එක නිදාගත්තොත් අපට හොඳට නිදා ගන්නටත් පුළුවන් හොඳට ඇහැරෙන්නටත් පුළුවන් අපේ භාවනාව දියුණු වෙනවා. එදිනෙදා ජීවිතේ නිදා ගන්නට ගියාට පස්සෙ නිදන ශරීරයේ දේශ බලලා සිටින් නිදනවා නිදනවා නිදනවා කියලා ඒක මෙනෙහි කරනවා. ඊට පසු හැපෙන තැන තියෙනවා හිස හැපෙන තැන බලලා එතන හැපෙනවා කියලා මෙනෙහි කරනවා නැවතත් නිදනවා කියලා නිදන ශරීරයේ දේශ මෙනෙහි බලනවා ඊට පස්සේ සිතින් බලනවා අපි හිතමු බෙල්ල හරිය කියලා හැපෙනවායි කියලා පොට් එක හරි කොතනක එතන බලනවා හැපෙනවායි කියලා මේ විදිහට නිදනවා හැපෙනවා නිදනවා හැපෙනවා නිදනවා හැපෙනවා කියලා නිින්ද යනකම්ම අපිට මෙනෙහි කරන්නට පුළුවන් මෙහිදී මේ පින්වත් අය අද ඇලෙන්නේ නැතුව ඇති ඇලුනොත් ඒ විදිහට කටයුතු කරන්නට ඕන ඊළඟට මේ මේ විතරක් නෙවෙයි. ඉඳන නිදන ගමන් කරන ඒ වගේම සිටගෙන ඉන්න. මේ ඉරියව් හතරෙම ආරාකාරයෙන් අපි සිහිය පවත්වනවා. ගතේ පිටේ නිසින් මේ සුත්තේ జాగතේ භාසිතේ තුන්හි භාවයේ සම්පජානකාරී හොති. ගතේ පිටේ නිසින් මේ සුත්තේ කියන්නේ අර ඉරියව් හතර. ඒ වගේම භාසිතේ තුන්හි භාවයේ අපි කතා කරනකොටත් සතියෙන් කටේ කතා කරන්නට ඕනේ. අපි නම් කරන්නේ එහෙම නෙවෙයි බොහෝ අය. කිසිම සතියක් නැහැ. ඔහේ සම්ප්‍රප්‍රලාප දොඩ දොඩා ඉන්නවා. කතා කරනකොට මම කතා කරනවා කියන සිහියෙන් යුතුව මාද කතා කරන්නට ඕන මේ පින්වත් අය. විශේෂයෙන්ම සම්මා වාචාව ආරක්ෂා වෙන පරිදි. ඒ වගේම මේ තුන්හි භාවයේ සම්පජාන නිකන් කිසි දෙයක් නොකිය සිටින විට ඒකත් නොනින් දීපත් කරන්නට ඕන කෙනෙක් අපිට කතා කරනවා අපිට කතා කරන්නට අවශ්‍යතාවයක් නැහැ අපි කතා කරන්න කැමති නෑ. මොකද අපේ භාවනාව කැඩෙන නිසා අපි තුන්හි භාවයෙන් සිටින්නේ. අර කතා කරන එකටත් ඕන නම් හ්ම් හ්ම් කියලා අපි පිළිතුරු දෙනවා. හිතට අලංක නොව ඊට පසුව අර තමා නිසලව කතා නොකර ඉන්න එක ගැන සිහියෙන් බලනවා. නිසලව සිටිනවා, නිසල සිටිනවා, කතා නොකර සිටිනවායි කියලා. මේ විදිහට අපිට මේක ජීවිතයට එකතු කරගන්නට පුළුවන් මේ ධර්මයේ මේ සතර සතිපට්ඨාන ධර්මයන් අපිට දිනු කරගන්න පුළුවන් එදිනදා ජීවිතයේ සෑම වැඩක් කරන කාලය තුලදීම. ඒකයි මා මේ පින්වත් අයට පෙන්눔 කරන්න මේ අදහස් කරන්නේ. ඒ වගේම තමයි උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. වැසිකිලි කැසිකිලි වලට යනකොට පවා අපි සිහියෙන් යුතුවම කරන්නේ. ගිහිල්ලා එක පාට යන්නේ අත ඔසවනකොට ඔසවනවා කියලා හිතලා දොර තල්ලු කරනකොට තල්ලු කරනවා කියලා හිතනම තල්ලු කරන ඇතුළට යන එක සිහිපත් කරලා ඇතුල් වෙනවා දොර වහන එක දොර වහනවා කියලා සිහියෙන් හිතුවම දොර වහනවා ඉඳ ගන්න ශරීරය ඉඳ ගන්න ආකාරයෙන් මෙනෙහි කරමින් ඉඳ ගන්නවා ඊළඟට මල මුත්‍රා ආදී අපවිත්‍ර ද්‍රව්‍ය පැහැර කරනකොට ඒ දෙසත් සිහියෙන් මේවා බැහැර වෙනවා බැහැර වෙනවා ආදී සිහිපත් කරමින්ම ඒක කරනවා උච්චාර පස්සාව කම්මේ සම්පදානකාරීකෝති ඇයි මේක ජීවිතයට එකතු කරගන්නට බැරි සෑම කෙනෙම දවසකට දෙතුන් සැරයක් මේ අපවිත්‍ර ධර්මය බැහැර කරනවා. ඒ තුලින් ඇයි අපිට භාවනාවක් දියුණු කරගන්නට බැරි? ඇයි මේක ජීවිතයට එකතු කරගන්නට අපහසු කරන්නට පුළුවන්? එම නිසා අදට පමණක් නෙවෙයි මුළු ජීවිතේටම මේ ධර්මයේ මා නැවත නැවත මේ කියන්නේ එකතු කරගන්න එකතු කරගන්නේ කියලා. ඊළඟට අසිතේ තීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොතේ කනකොට බොනකොට අපි සිහියෙන් කන්නට ඕන බොන්නට ඕන අපි සම්පජන්ණයෙන් යුතුව කටයුතු කරන ආකාරය පස්ව කතා කරන නුවණින් යුතුව මේ සීය දිනු කිරීමයි. අපි එකපාරටම අර පිඹුරු කියන සත්වෝ කිරිමැටි ගිලිනවා වගේ නැත්තම් දවස් ගාණක් ආහාර ගන්න නැතුව බඩගින් මේ සිටින සුනකයන් වෙන දෙයන් එකපාරට ආහාර ගන්නවා වගේ ආහාර ගන්නේ නැතුව සිහියෙන් යුතුව ඒක ගන්නවා නම් එහෙම අපේ භාවනාව දියුණු වෙනවා සතර ගමනක් කෙටි වෙනවා නිවනට සමීප වෙනවා ඒක කරන්නේ ආහාර ටික ගන්නකොට අන්නකොට අනනවා අනනවා අනනවා කියලා මෙනෙහි කරනවා. අත ඔසවනකොට ඔසවනවා ඔසවනවා කියලා මෙනෙහි කරනවා. කට අරින එක මෙනෙහි කරනවා. කට ඇතුළට ආහාර දාන ටික මෙනෙහි කරනවා. ආහාර ටික හපනකොට හපනවා හපනවා හපනවා කියලා මෙනෙහි කරනවා. ගිලිනකොට ගිලිනවා ගිලිනවා ගිලිනවා කියලා මෙනෙහි කරනවා. මේ අය හිතනවා ඇති මේවා කරන්නට ගියොත් අපි පිස්සු වැටේ කියලා. අපිට පිස්සු වැටේ කියලා. පිස්සුවක් තියෙනවා නම් හොද වෙනවා මේක කළනවා කරන විට. මොකද අපි සිහිනුවන දියුණු වෙන නිසා පිස්සු වැටෙන කර්තව්‍යයන් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ නැහැ. සතර සතිපට්ඨාන සූත්‍රයේ එලෙසින් වදාරන්නේ නැහැ. ඒ තුලින් අපි අසහනකාරී තත්ත්වයකට පත් කරනවා නම් ඇත්තෙන්ම මේ තුලින් හිතේ ඔක්කොම වික්ෂිප්ත භාවයන් සංසිඳී යනවා. හිත නිසල වෙනවා අරමුණේම සිට පාත්තන්න පුළුවන් වෙනවා අපි කවර භාවනාවක නිරත වුණත් ඒ තුලින් අපිට සමාධිය ඇති කරගන්නට පුළුවන් වෙනවා එම නිසා අපි අද පමණක් නෙවෙයි මුළු ජීවිතේම ආහාර ටික ගන්නකොට එදා කීවා ආහාර ගත යුතු ආකාර දෙකක් මේ කියන්නේ ධාතු මනසිකාරයෙන් නැත්තම් පිළිකුල දෙසමින් පටික්කුල මනසිකාරයෙන් කියන එක ඒ දෙකම කරන්නට බැරි කෙනෙක් සිටිනා අඩු වශයෙන් මේ සතිය පවත්වමින් ආහාර ටික ගන්නවා කෑම ටික ගන්න වෙලාවේ අන්නකොට අනනවා අනනවා ඔස අතවසනට ඔසනවා ඔසනවා හපනකොට හපනවා හපනවා ගිලිනකොට ගිලිනවා ගිලිනවා මේක ඉතින් සියුම් වශයෙන් ඕලාරික වශයෙන් සියුම් වශයෙන් කරන්න පුළුවන් දිනු කෙනෙකුට ආහාර ටික දකින්නකොට දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරනවා පාට පේනකොට මේ මේ පාටයි කියලා මෙනෙහි කරනවා ගඳ සුවඳ දැනෙනවා ඒකේ සුවඳක් ඒ සුවඳ මෙනෙහි කරනවා අත තියෙනකොට අතේ ගෑවෙනවා ප්‍රශ්නයක් හෝ සීතලක් ඒක මෙනෙහි කරනවා අන්නවා අන්නවා කියලා ඒක මෙනෙහි කරනවා එසවීම මෙනෙහි කරනවා තොල්කොට ඇරීම මෙනෙහි කරනවා ආහාර ටික ඇතුළට ගෑවුනාට පස්සේ දිවේ යම්කිසි ප්‍රශ්නයක් හෝ සීතලක් දැනෙනවා ඒක මෙනෙහි කරනවා නැත්නම් සැරගතියක් දැනෙනවා ඒක මෙනෙහි කරනවා ඒකේ ප්‍රශ්නයක් දැනෙනවා ඒක මෙනෙහි කරනවා අපන ආකාරයෙන් මෙනෙහි කරනවා දීන ආකාරයෙන් මෙනෙහි කරනවා මේක සියුම් වශයෙන් කරනවා නම් තවත් සිම් වශයෙන් කරන්නට පුළුවන්. එහෙම නෙවෙයි අපි අර ආහාර ටික අනනවා අනනවා ඔසවනවා ඔසවනවා කට ඇතුලේ හපනවා හපනවා ගිලිනවා ගිලිනවා කියලාවත් දැනට මෙනෙහි කරන්නට පුරුදු වන්න ඕන. අද පටන් මේ ධර්මයේ ජීවිතයට එකතු කරගන්නට බලන්න. එසේ කිරීම තමා සමාතම කරගන්නා යහපතක්. භාවනා මධ්‍යස්ථාන වලට හැමදාම මෙන්නට බෑ. නමුත් හැමදාම ජීවිතයේ දිනදා කර්තව්‍යයන් සිදු කරන මේ ආකාරයෙන් අපිට කටයුතු කරන්නට පුළුවන්. මේ විදිහට සතර සතිපට්ඨාන ධර්මයන් අතුරින් කායානුපස්සනාව වැඩෙනවා අපි කටයුතු කළොත්. ඊළඟට අනිත් සතර සතිපට්ඨාන ධර්මයන් අතර තවත් ධර්ම තුනක් තමයි වේදනාව, සිත සහ සිතට දැනෙන ධර්ම. අපේ ශරීරයට නොඑක ආකාර දුක් වේදනා ලැබෙනවා. නොඑක ආකාර සුඛ වේදනා ලැබෙනවා. ඒ වගේම මදහත් වේදනා ඇති වෙනවා. කයටත්, එසේම සිතටත්. මේවා ඇති වුණාට පසුව බොහෝ විට අපි ඒවැ පැටලෙනවා. ඒවා අපේ වේදනාවක් කියලා ග්‍රහණය කරනවා. ඒ තුලින් සංස්කාර ජනිත කරගන්නවා. සංසාරයෙන් සංසාරයට එම නිසාම අපිට ගමන් කරන්නට සිදු වෙනවා. මේ වේදනාව නිසා අපි ගැන පසුව විස්තර කරනවා. කාන්ති සංවරය ගැන කියනකොට, ඉවසීම ගැන කියනකොට. එතකොට මෙන්න මෙහිදී අපි වේදනාව දැනෙනකොට දුක්ඛං වා වේදනං වේදීමාන දුක්ඛං වේදනං වේදියාමේති පජානාති සුඛං වා වේදනං වේදීමාන සුඛං වේදනං වේදියාමේති පජානාති දුක් වේදනාවක් ඇති වෙනකොට දුක් වේදනාවක් දුක් වේදනාවක් දුක් වේදනාවක් කියලා ඒක මෙනෙහි කරනවා. අද භාවනා කරන කාලය තුළදී මේ අය වාඩි වෙලා හරි කවර ආකාරයේ කවර ඉරියව්වක හරි භාවනා කරනකොට දුක් වේදනාවක් ඇති වුණොත් ඒ දෙස සිතින් බලලා දුකක් දුකක් වේදනාවක් වේදනාවක් කියලා නැවත නැවත මෙනෙහි කරන්න. ඒක මෙනෙහි කරනකොට සමහර වේදනාව නොතේරී යන්නට පුළුවන් නැති වී යන්නට පුළුවන්. සමහර වේදනාව අනිත්‍යයට යන ආකාරය දකින්නට පුළුවන්. විශේෂයෙන්ම දුක් වේදනාව. ඒ වගේම තමයි සුඛ වේදනාවත් අද භවනා කරන කාලය තුළදී අනවශ්‍ය අන්දමින් හෝ අවශ්‍ය මේ නිර්ආමිෂ සුඛයක් ආව ඒ සුඛයත් මෙනෙහි කරන සුඛ වේදනාව සුඛ වේදනාවක් කියලා. මේකත් ජීවිතයට එකතු කර ගන්නට පුළුවන්. දුක වේදනා දුක් වේදනා වලින් බරිත වෙලා අපි ඒවෙන් පීඩණයටපත් වෙනවා. කායේ පවතින දුක අපේ සිතේ දුකක් බවට පත් කරගන්නවා. අපි දුක් දෙකක් ඒ තුලින් අනුභව කරනවා. කයේ දුක වෙනම ධර්මයක්, සිතේ දුක තවත් ධර්මයක්. කයේ දුකක් ඇති වෙච්ච ගමන් අපි ඒක සිතට බරක් කරගන්නවා. සිතට දුකක් කරගන්න දුක් දෙකක්ම අනුභව කරනවා. අපේ තියෙන නොදැක්කම නිසා. මේක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ කාරණාවක්. මා කියපු කාරණාවක් නෙවෙයි දුක් දෙකක් අනුභව කරනවා නොදැක්කම නිසා කියන එක. කායික දුකට මානසික දුකකුත් එකතු කරගන්නවා. මේ විදිහට අපි දුක්ඛානුපස්සනාව එදිනදා ජීවිතයට එකතු කරගත්තොත් අපිට එක දුකකින් නවතින්නට පුළුවන්. කායික දුක මානසික බරක් කරගන්නේ නැහැ. කායික දුක ඇති වෙච්ච ගමන් මෙන්න දුකක් ඇති වෙනවා දුකක් ඇති වෙනවා මේව ඇතිවීම ස්වභාවික ධර්මයක්. මේක නැති වෙනවා අනිත්‍යයට යනවා මගේ නෝන ධර්මයක්. මේ දුක් වේදනාව දුක් වේදනාව දුක් වේදනාව. ඒක සිතට බලපාන්නේ එහෙම මෙනෙහි කරනකොට. අර සිතට බලපෑවොත් ඒ තුලින් අකුසල සංස්කාර ජනිත වෙනවා. ඒ තුලින් සංස්කාර සංසාර ගමන දිගු ගැහෙනවා. දික් වෙනවා. මේ කයේ ඇතිවෙන වේදනාවල් අපිට ඇති නොකරගෙන සිටින්නට බෑ. ඒක ස්වභාවික ධර්මයක්. ස්වභාවයෙන්ම කය තුළින් නිරන්තරයෙන්ම දුකක්මයි ඇතිවන්නේ. නමුත් මේ දුක සිතට බලපාන්නේ නැතුව, සිතට ඇතුල් කරගන්නේ නැතුව අපට අවශ්‍ය නම් ඉන්නට පුළුවන්. එම නිසා මේ අදපටන් ජීවිතේට යම්සි දුකක්, බරපතල දුකක් ආවොත් එහෙම ඒකේ පැටලිලා ඒකේ ගැදිලා ඒ තුලින් අකුසල සංස්කාර ජනිත කරවා ගන්නේ නැතුව ඒක සිහිපත් කරනවා මෙන්න දුක් වේදනාවක් මෙන්න දුක් වේදනාවක් මෙන්න දුක් වේදනාවක් කියලා. දුකක් දැනෙනවා දුකක් දැනෙනවා දුකක් දැනෙනවායි කියලා. දුකට වෙන දුක කියන්නේ වෙනම ධර්මයක් දුකක් දැනෙනවා කියලා සිහිපත් කරන්නේ තවත් ධර්මයකින් ඒ දුකක් දැනෙනවා දුකක් දැනෙනවා දුක් වේදනාව දුක් වේදනාව කියලා සිහිපත් කිරීම තුළින් අපේ සතිය දියුණු වෙනවා ඒ තුලින් ප්‍රඥාවක් දියුණු වෙනවා, භාවනාවත් ඒ තුලින් චිත්තානුපස්සනාව කෙරෙනවා. මේ ධර්මයක් මේ පින්වත් අයට පුළුවන් ජීවිතයට එකතු කරගන්නට. එදිනදා ජීවිතේට අපි නොඑක ආකාර දුක් හැට සංකටන වලට මුහුණ පාන එදිනදා ජීවිතයේදී ඒක එතනම අපිට කතා හරින්නට පුළුවන් මේ විදිහට කටයුතු කිරීමෙන් එම නිසාම අපේ සංසාර ගමන එම පිටි කර ගන්නටත් පුළුවන් භාවනාවත් ඒ තුලින් කෙරෙනවා දුක් වේදනාවල් ලැබීමම හොඳයි මොකද අපිට මේ මෙනෙහි කිරීම හොඳට කරන්නට පුළුවන් වෙනවා. කාය පරියන්තිකම් දුක්ඛම් වේදනා මන ජීවිත පරියන්තිකම් හරි කාය පරියන්තිකම් වේදනා කියලා දෙකක් තියෙනවා. ජීවිතේ නැති වෙන වේදනා, කය චිඳී යන වේදනාවක්. කාය පරියන්තිකම් වේදනා වේදීමානු කාය පරියන්තිකම් වේදනා වේදියාමීති පරියත් පජානාති. ජීවිත පරියන්තිකම් වේදනා වේදීමානු ජීවිත පරියන්තිකම් වේදනා වේදියාමීති පජානාති කියලා බුදුහාමුදුරුවෝ අදාළයි. ජීවිතේ කිය කය නැති වී සිටී බිඳී කිය. ඒ තුලින් ඇතිවන වේදනාව පවා දුක් වේදනා දුක් වේදනා දුක් වේදනා කියලා මෙනෙහි කර කර කෙනෙකුට කටයුතු කරන්නට පුළුවන් නම් ඒ දුක් වේදනාව තුළින් අපි සතරට වැටෙන්නේ අපි සතර අපායට වැටෙන්නේ නැහැ මේ වේදනාව තුළින් ජීවිතේ යන වේදනාවක් වුණත් අපිට මේ විදිහට මෙනෙහි කරන්නට පුළුවන් බොහෝ විට අපි මරණයට අපිට මරණයටපත් ගන්නට වෙන්නේ බොහෝ දුක් ගැහැට විඳ විඳ පලාසරකින් කෙනෙකුට තමයි ඊටාම කිසිම දුකක් නැතුව මරණයට පත්වන්නට පුළුවන් වන්නේ. බොහෝ දෙනෙක්ම මරණ දුකට බඳුන් වෙනවා. කායික දුකට. මෙන්න මේ අවස්ථාවට පවා අපට මේ ධර්මයේ ජීවිතේ එකතු කරගන්න හිතියොත් නිර්භයව මුහුණ දෙන්නට පුළුවන්. එම කායික දුක් වේදනාව තුළින් අපි සසරට එම නිසා සසර දුගතියට ඇද දමන්නේ නැතුව සුගතිගාමී වන්නටත් පුළුවන්. මේක වටිනාකම ඒ නිසා මෙහි තියෙන වටිනාකම තේරුම් ගන්න ජීවිතේ පුරා ඇතිවෙන වේදනාවල් ඒ ආකාරයෙන් මෙනෙහි කරන්න. අදට පමණක් නෙවෙයි ජීවිතේටම මේ වේදනානුපස්සනා සතිපට්ඨාන භාවනාව. ඊළඟට චිත්තානුපස්සනා සිත දැන් අපි වේදනා කායානුපස්සනාව කයano බලන ආකාරය සතර ඉරියව් කන බොන ආකාරය ඊළඟට වැසිකිලි කැසිකිලි වලට යන ආකාරය ආදියයි සිහියෙන් කළ යුතු බව ප්‍රකාශ කළේ ඊට පසු අපි මේ ප්‍රකාශ කළේ අපේ සිත තුළ ඇති වෙන වේදනාවල් කය තුළ ඇති වෙන වේදනාවල් ඒක කය සිතට බර කරගන්නේ නැතුව මෙනෙහි කරන්න කියන එකයි මේ දක්වා කීවේ ඔය කියපු කරුණු දෙකයි තව තියෙනවා මේ වේදනානුපස්සනා වගේම චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා අනුපස්සනා දෙකක් අතර සතිපට්ඨානෙ අපේ සිතට ඇති වෙනවා දෝෂසිත, ලෝභසිත, මෝහසිත ඒ වගේම අලෝභ ආදර සමෝහිත ඇති වෙනවා. ඒ වගේම අපේ සිත විචිරෙනවා, අපේ සිත හැකිලෙනවා. ප්‍රධාන වශයෙන් මේවයි අපිට ඇතිවන්නේ. මේ සිත් ඇති වෙනකොට අපිට අර ද්වේෂයක් ඇති වෙච්ච ගමන්ම ඒ ද්වේෂිතත් ද්වේෂිතත් තරහසිතත් තරහසිතත් කියලා මෙනෙහි කරන්නට පුළුවන් නම් සතියෙන් යුතුව ඒ ද්වේෂිත දිගින් දිගට අපේ සිත තුළ ගලන්නේ නැහැ. ඒක එතනම නවතිනවා. එම නිසා ඇතිවන අකුසල සංස්කාර එම නිසාම නවතිනවා. ඒ තුළින් සංසාරයේ පිටි වෙනවා. සංසාර ගමන දික්වන්නේ නැහැ. එමි නිසා ජීවිතේ පුරාම අපට අනවශ්‍ය සිතුවිලි සිතට ඇති වෙනකොට ඒවා මෙනෙහි කරලා අයින් කරගන්නට පුළුවන් තත්ත්වයක් උදා කරගන්නට ඕන. භාවනාවෙන් දියුණුවක් බලාපොරොත්තු වෙන අය එසේ කිරීම ඉතාම යෝග්‍යයි උචිතයි. විශේෂයෙන්ම රාග අනවශ්‍ය රාග සිතුවිලි අනවශ්‍ය ද්වේෂ සිතුවිලි ඒ ඒවා එනකොටම එතනම එතන මේවා කප කපා හරින්න. රාගසිතක් ආපු ගමන් රාගසිතක් රාගසිතක් කියලා මෙනෙහි කරනවා. දේශසිතක් ආපු ගමන් දේශසිතක් දේශසිතක් කියලා මෙනෙහි කරනවා. සිත පිට යනකොට සිත පිට යනවා පිට යනවා කියලා මෙනෙහි කරනවා. අද දවස පුරාම මේ චිත්තානුපස්සනාවත් කවර භාවනාවකට උනත් මේ අය වඩන්නට ඕන. තමාගේ සිතට ලෝභයක් ඇති වෙන ලෝභයක් ලෝභයක්, ද්වේෂයක් ඇති වෙන ද්වේෂයක් ද්වේෂයක් කියලා මෙනෙහි කිරීම. මේක ජීවිතයට එකතු කරගන්නට ඕන. ඊළඟට ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාවේ කරුණු පහක් තියෙනවා විශේෂයෙන්ම නීවරණ ධර්ම, ස්කන්ධ ධර්ම, ආයතන ධර්ම, බොද්ධංග ධර්ම, ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්ම කියන. මේවා විස්තර කිරීමට නෙවෙයි අපි කට මේ යන්නේ. ඒක කරන්නට බෑ විනාඩි 5 10ක් ඇතුළත. අපේ සිතට යම් කිසි තීන මිද්ද නීවරණයක් විචිකිච්ඡා නීවරණ වැනි ධර්ම ඇති වෙනකොට ඒවා සිහිපත් කරන නිදිමතක් ආපු ගමන් නිදිමතක් නිදිමතක් නිදිමතක් කියලා. සැකයක් ආපු ගමන් විචිකිච්ඡාවක් ආපු ගමන් විචිකිච්ඡාවක් සැකයක් සැකයක් සැකයක් කියලා මේ නීවරණ වශයෙන් බලනකොට මේ විදිහට සිතට යම් යම් දේවල් අනවශ්‍ය සිතුවිලි එනවා නම් ඒවත් අපි අද සිහිපත් කරන්නට ඕන. මේ ඊටාම් වචන දෙක ප්‍රකාශ කළේ අපි මේවා ගැන පසුව දේශනා කරනවා විස්තර වශයෙන්. මේ අද කෙටියෙන් හඳුන්වා දීමක් පමණක් කළේ මේ සතර සතිපට්ඨාන ධර්මයන් ගැන. මේවා දීර්ඝ වශයෙන් විස්තර කරන්නට කය ගාණක් දක වෙනවා. එම නිසා අද මේ පින්වත් අය මුළු දවසම මේ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් කටයුතු කරන්නට ඕනේ. මේ සති සංවරේ ජීවිතයට එකතු කර ගන්නට ඕන. එසේ එකතු කර ගැනීම තුළින් නිවන් මඟ මේ අය ගමන් කරනවා. එතකොට නිර්වාණය සාක්ෂාත් කරන්නට හැම දිනාටම පුළුවන් වෙනවා. එබැවින් දැන් අප භාවනා දෙකක් සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන්නේ මෙතන ආනාපාන සති භාවනාවත් ඒ වගේම පිම්බීම් හැකිලිම් භාවනාව ගැන කරුණු කීපයක්